බැරි වෙන කවුරුත් හොයාගන්න මේ හැමදෙනාටම වගේ ප්‍රයෝජනයක් ගන්න කියන ප්‍රමාණකාරී සරල දේශනාවක් ඉදිරිපත්ීමටයි අප අද බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මෙතන සිටින බෞද්ධ කන්දිකක් වුණේ මේ ස්ථානයේ පැමිණ භාවනා කරන්න පුරුදු පුහුණු වෙන අය. ඒකට මේ දක්වාම මොනම හේතුවක් නිසා හෝ නිර්වාණ ධර්ම අවබෝධ කර ගන්නට බැරි වුණා නම් ඒ අය සඳහා ඒ වගේම දැන් භාවනාවක් කිරියක් කරලා නිවන් ලැබීමට බලාපොරොත්තු වෙන යම් කෙනෙක් සිටිනවා නම් ඒ අය සඳහා මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ අපට නිවන් අවබෝධ කර ගන්නට නම් අපතුල දිනු කරගත යුතු ධර්ම තියෙනවා ඒවට කියන්නේ විමුක්ත පරිපාසනීය ධර්මයේ කියලා. විමුක්තිය නිදහස් භාවයේ ලැබීම සඳහා සමාගයේ සිත තුළ දිනු කරගත යුතු ධර්ම කියන එකයි විමුක්ත පරිපාලනයේ ධර්ම කියන එකෙන් අදහස් කරන ලබන්නේ. විශේෂයෙන්ම නිවන් ගැන නිවන් ධාතු අවබෝධ කිරීම ගැන අපි කතා කරනවා නම් එහිදී මේ විමුක්ත පරිපාලනයේ ධර්ම වශයෙන් සල්කන්නේ සත්‍ය බෝධිපාශික ධර්මයි. ඒකෙන් සිතාමත්ම ප්‍රධාන වන්නේ සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. මේ අංග තුනේ අනුපාඩුව තියෙනකොට කාටවත් නිවන් යන්නට නෑ යංග තුන නිසිකඩවි දිනු වෙන්න ඕන. ඒ ගැන නෙවෙයි අද අප කතා මේ දේශනාවෙන් ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ ඒ අංග යන්තරණක් දුරට දිනු කරගෙන සිටියත් කෙනෙකුට තවමත් නිවන් අවබෝධ කර ගන්නට නොහැකි වෙන්නට පුළුවන් සිතේ තියෙන ස්වභාවයන්ගේ නිසිපරිදි සිතේ තියෙන ස්වභාවයන් නිසිපරිදි හදාගෙන නැත්නම් ඒක නිසා නිවන් අවබෝධ කරගන්නට සිත තුළ තිබිය යුතු ස්වභාව ධම් ස්වභාවයන් අටක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ඒකයි අපි අද කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා අප්පිච්ඡාසයන් වික්ඛවේ ධම්මෝ නායම් ධම්මෝ මහිත්තස්ස මහණෙනි මේ නිර්වාණ ධාතුව කෙනෙකුට අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අල්පේච්ඡ වූත් පමණයි. නොයන් ධම්මෝ මහිත්‍ස්ස මහේසෝක්‍ය විලාසයෙන් ඉන්න අයට මහානසත්කම ඔළුවේ තියාගෙන ඉන්න අයට මේ ධර්මයේ අවබෝධ කරන්නට බෑ. මේ වාක්‍යයක එකක් පස්සේ විස්තර කරන්න මේ බුදුහාමුදුරුවෝ කියපෝ කරුණ වට කලමින් ප්‍රකාශ කරලා. සම්පත්තස්සයන් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ අසන්තුස්සස්ස මේ නිර්මෝණ ධාතුව අවබෝධ කරගන්නට බෑ සිතේ සතුටක් නැති කෙනෙකුට. ඒ ධර්මය අවබෝධ කරගත්තේ හැක්වන්නේ සතුට තියෙන කෙනෙකුට පමණයි. එවන කාරණාව පවිමිත්තස්සායම් ධම්මිකේ ධම්මෝ නායම් ධම්මෝ සංගණිකාරාමස්ස මේ ධර්මය නිර්වාණ ධාතුව අවබෝධ කළ හැකි වන්නේ විවේකයෙන් යුතු කෙනෙකුට පමණයි සෙනඟ සමග නැඳහිත මිත්‍යන් සමග නිරන්තරයෙන් ඒකලාශීලා කතා බහ කර කර කාලය නිරන්තර කරන අයට නෙවෙයි මේ කරුණු තුනට අමතරව කියන කරුණ ඉතාමත් වැදගත්. ආරණ්‍ය විද්‍යාසයන් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මය අවබෝධ කරන්නට පුළුවන් වන්නේ මේ ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණ ධාතුව අත්දැකීමයි සාක්ෂාත් වීමයි. මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ අරම්භන ලද වීර්යයක් ඇති කෙනෙකුට විනා නායම් ධම්මෝ කුසීතස්ස කුසීත අලස වීර්ය මද පුද්ගලයෙකුට නෙවෙයි. ඊළඟට කියනවා අමානිතස්සායම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ උපට්ඨිත සතිස්සායම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ මුක්ඛස්සදෙස්ස එලම්බ සිටි සිහිය ඇති කෙනෙකුට පමණයි නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ මුක්ඛස්සදෙස්ස සිහිය නැතිය සම්මා සතිය දිනු කරපු නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ ඊළඟ කාරණාව සමාහිතස්සායම් වූ වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ අසමාහිතස්ස මේ නිර්වාණ ධාතු අධ්‍ය කියන එක වන්නේ සමාධිත සිතක් සමාධිමත් සිතක් කියන කෙනෙකුට කොමනයි විශ්වන සිතක් ඇති සමාධිමත් සිතක් නැති කෙනෙකුට නිවන අවබෝධ කරන්නට බෑ. පඤ්ඤවතෝ වයම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස මේ ධර්මයේ දකින්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මෝඩ කෙනෙකුට ප්‍රඥාව නැති කෙනෙකුට මේ ධර්මයේ දකින්නට බෑ. මේ කතාව නම් මේ අය අහලා ඇති නිතර නිතර ඔප ඇහිලා ඇති. ඊළඟට සතර බුද්ධජානන් වහන්සේ අටවෙනි කාරණාව වශයෙන් දක්වන්නේ නිප්පපංච රාමස්සයම් වික්කවේ ධම්මෝ නිප්පපංච රතිනෝ නායම් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ කියලා. සංසාරයේ ප්‍රමාදයට හෙළන ධර්ම වලට කියනවා ප්‍රපංච ධර්ම කියලා. මේ සංසාරයේ ප්‍රමාදයට හෙළන ධර්මයන්ගේ නැතිකමට කියනවා නිප්පංච ධර්ම කියලා. මේ නිප්පංච ධර්මයන් කෙරෙහි ඇලුණු ඒකනේ බැඳුණු කෙනෙකුටයි මේ නිර්වාණය අවබෝධ කළ හැකි වන්නේ අන් කෙනෙකුට නෙවෙයි. ඔය කරුණ වටේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් තමාගේ සිත තුළ මේ ධර්ම දේශනාව අහලා ඒ අඩුපාඩු සකසා ගන්නට ඕනේ. එහෙම සකසාගෙන ඊට පස්සේ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය කියන අංග තුන දිනු කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට පළවෙනි කාරණාව අපි ගමු දැන් අපිට සායම් වික්‍රේ ධම්මෝ නොයන් ධම්මෝ මහිත්‍යත් කියන කාරණාව. අල්පේච්ඡ වූ කෙනෙකුටයි මේ ධර්මය අවබෝධ කළ හැකි වන්නේ. අල්පේච්ඡ කියන වචනේ සිංහල වෙනත් අපි පාවිච්චි කරන අපිස් කියලා. සිංහල වචනයක් තියෙනවා අපිස් කියලා ඒක සමහරවිට නොදේන්නවනේ. අල්පේච්ඡ කියන්නේ ටිකක් නිහතමානී වගේ උඩ කොහොමක් නැතුව මහාන් තත්කමක් ඔළුවට ගන්න නැතුව කටයුතු කරන. මේ මේ මහාන් තත්ත්වකම ගත්තාට පස්සේ කෙනෙකුගේ සිත තුළ මානෙ ඇති වෙනවා විවිධාකාර ක්ලේශ ධර්ම ඇති වෙනවා. ඉතින් ඒක තුළින් කෙනෙකුට නිවන් මඟ ඇහිරෙනවා මිසක් නිවන් මඟ ආවරණය වන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා විශේෂයෙන්ම අටුවා පොතවල දක්වලා තියෙනවා මේ අල්පේශ භාවයන් හතරක් ආම්දුරුවරු කෙරෙහි දැක්වෙන අල්පේශ භාවයන් හතරක්. ඊයටත් ඒක දදා ගන්නට පුළුවන්. පච්චේ අල්පේක්ෂතා කියලා එකක් දක්වනවා. ඒ කියන්නේ අල්පේක්ෂතාවයක් තියෙනවා. ලැබෙන දේවල් පිළිබඳව, Tamanට ලැබෙන දේවල් පිළිබඳව Taman උඩඟු වෙන්නේ නැතුව අල්පේක්ෂ වීසේ. ඒකෝට ලැබෙන දේවල් කිව්වම හැඳුම් කලඳුම් කැම බීම්, ජීවිත තේස් නිවාස, යාන වාහන ආදී විවිධ දේවල් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා පරියත්ති අල්පේක්ෂතාවය කියලා. පරියත්ති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම මෙහෙම දැනගෙන තියෙනවා අපි ධර්මයේ දන්නවා සූත්‍ර දන්නවා මට මේ ධර්මයේ කියන්න පුළුවන් ආදී වශයෙන් මනන් සත්‍යකමක් නැතුව නියතමානී භාවයක් ඇති වෙන යුතුයි ඒක පිළිබඳව ඊළඟට හාමුදුරුවෝ ආරක්ෂා කරන දෝතාංග කියලා කොටස. මේ දෝතාංග පිළිබඳව සල්පේත භාවයක් තිබෙන්න ඕනේ. ඒකට දෝතාංග අල්පේතතාවය කියලා කතා කරන්නේ. ඒ විදු සංගතම් දාපනා තියෙන ඒවා මේ ඇයිට තරම් ප්‍රයෝජනවත් නොවන කරුණු නිසා ඒවා කියන්න අවශ්‍ය නැහැ. ඊළඟට තව එකක් තියෙනවා අධිගමාල්පේකතාවය කියන්නේ. අධිගමනය කරනවා කියන්නේ සාක්ෂාත් කරනවා භාවනා කිරීම තුළින් යම් කිසි තරමද්දුරට හරි භාවනා දිනවීම නිසා ධානයකට සිතපත් කරගන්නට පුළුවන් නම් නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තියෙනවා නම් මේවා ගැන ආඩම්බරයෙන් අනුන් අනුන්ට කී කියා ඉන්න නැත්නම් අනුන්ට මේවා මම නියම තත්ත්වයේ සිටිනවා කියන ගන්නට කිසිසේත් සුදුසු නැහැ. අධික මල්පේච්ඡතාවයෙන් යුතු පුද්ගලයා ඒවා තමා ළඟම තියාගෙන ඉන්නවා විනා අනිත් අයට ප්‍රකාශ කරන්නට යන්නේ නෑ. මේක සූත් මේ අගෝවේ දක්වන මතයක්. බුදුරජාණන් වහන්සේ මේ හා සම්බන්ධ කරපු ප්‍රකාශේ අපි මේ දේශනාවේ අවසානයේ වශයෙන් ඉදිරිපත් කරන එකට හේතුවක් තිබෙන නිසා එහෙම කරන්නේ. අපි දැන් දෙවෙනි කාරණාව බලමු. සන්තුෂ්ඨස්සයම් වික්‍රේ ධම්මෝ නාන ධම්මෝ අසන්තුෂ්ඨස්ස. සතුටක් කියන කෙනෙකුටයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. සතුට කියනකොට මෙයාගේ මනසට ඇති වෙන්නට ඕනේ මතක් වන්නට ඕනේ පීති සම්බොධ්ධංගය කියලා කපුදුහොඳුල් දේශනා කළා කියනවා. කියන්නේ නිවන් යාමට දියුණු කරගත යුතු අංග හතක් තමයි බොද්ධංග ධම්ම කියන්නේ. මේ බොද්ධංග ධම්ම වල එකක් තමයි සීතිය කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවලදී දැක්වූ පාඩයක් තමයි හේති මනස කායෝ පස්සම්ගති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පදානාති කියන පාඩේ හේති මනස කායෝ පස්සම්ගති මන ප්‍රීතිය ඇතු කෙනාට තමයි කය සංසිඳෙන්නේ සංසිඳලා කියන්නේ කයේ තියෙන බර ගතිය රළු ගතිය නැතිලා කය සැහැල්ලු වෙලා පවත්තනා ස්වභාවය ඒකට ප්‍රීතිය නැත්නම් ඒක ඇති කරගන්නට බෑ. ප්‍රීති මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සකාමියේ දේති. ඉතින් ඒ කය සංසිඳනකොට සුඛයක් දැනෙනවා. Tamange කයට සුඛයක් දැනෙනවා. ඒ සුඛිනකොට ඉස්සන් සමාධියේ ඒ සුඛ තියෙන සුඛය තියෙන දැනෙන කෙනාට සුඛය අත්දකින කෙනාට පුළුවන්කම තිබෙනවා. සිත සමාධිමත් කරගන්නට එක කරගන්නට. සමාහිතෝ වික්‍රේ වික්ඛෝ යථා භූතං පජානාති සමාධිමත් සිතක් ඇති කෙනෙක් තමයි ඇත්ත ඇති ආකාරයෙන් යමක තියෙන දේ තියෙන ආකාරයෙන් දකින්නේ දර්ශනය යථා භූත ඥාන දර්ශනය කියලා මේකට ප්‍රකාශ කරන්නේ යථා භූත ඥාන දර්ශනය ඇති කරගත්ත හැකිවන්නේ සමාධිය කියන එක කෙනෙකුට පමණයි. ඒ යථා භූත ඥාන දර්ශනයෙන් තමයි මේවා අනිත්‍යයි කියලා දැකිය යුතුවන්නේ, මේවා දුකයි කියලා අවබෝධ වන්නේ. ඒ වගේම මේවා නෙවෙයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියලා අනාත්ම ධර්ම වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ යථා භූත ඥාන දර්ශනය තුළින්. ඒ වගේම මේක තමයි දුක්ඛ සත්‍ය, මේ සමුදය සත්‍ය, මේ නිරෝධ සත්‍ය, මේ මාර්ග සත්‍ය කියලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම කිරීමේ හැකියාව ලැබෙන්නේ සතරබෝධ ඥාන දර්ශනය තුළින් පමණයි. ඒක නිසා මේ ආනිසංස සෑම එකම දෙවි දෙවීමට මූලිකව තිබිය යුතු අංගයක් තමයි මේ ප්‍රීතිය සතුට. සම්පූර්ණ කෙනෙකුට මේ භාවනා ක්‍රීමෙන් තුලින් සතුටක් ලැබෙන්නේ නැත්නම් ප්‍රීතියක් ලැබෙන්නේ නැත්නම් නැත්නම් සමහරට මෙතෙක්කල් භාවනා කරලා ප්‍රතිඵලයක් ගත්තේ නැහැ කියලා හිතෙනවා නම් නොසතුටක් ඇති වෙන්නත් පුළුවන්. මේ නොසතුටද කියන්නේ අරතිය කියලා. මේ මතක ඇති අපි අරති නීවරණය කියලා නීවරණ ධර්ම හතක් විස්තර කළා. ඒ කියන්නේ පංච නීවරණ ධර්ම වලට අමතරව අරතිය, අවිජ්ජා කියලා නීවරණ දෙකකුත් තිබෙනවා. ඒ අරතිය ඇති වෙන්නත් පුළුවන්. ඒක නීවරණ ධර්මයක්. ඒක නිසා මේ නීවරණ ධර්ම නැති කිරී නැති කරගත්තේ නැත්නම් නිවන් යන්නට බෑ. ඒක නිසා මේ නිවර්ණ ධර්මයේ අයින් කර ගැනීම සඳහා ප්‍රීතිය සමාගයේ සිට තුළ ඇති වෙන්නට ඕනේ. මේ ප්‍රීතිය નિરાයාසයෙන් ඇති වෙනවා භාවනා සමතයක් වශයෙන් හරි විදර්ශනා වශයෙන් හරි භාවනා කිරීම තුළින් සිතේ සමාධිය ඇති වෙනකොට කෙලෙස් ටික ටික හරි සංසිඳලා යටපත් වෙනකොට. විශේෂයෙන්ම භාවනා සමත භාවනා කරන විට ධ්‍යාන වලට වසිදෙනම පත්වන විට ඉතාම සුඛදායි ප්‍රීතිමත් අවස්ථාවකට ඉඳපත් ගන්න. ඒ වගේම මේ ස්කන්ධ ධර්මයන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවයන් ඇතිවීම නැතිවීම දැක දැක බල බල වාසය කරන්න පුළුවන් ශක්තිය උද්ගත වූ අවස්ථාවකදී යතෝ යතෝ සම්මතති කන්ධානං උදයබ්බයන් ලබති තීති බාමඥං මොහතං සම්විධාන සංකල බුදුහමෝ දක්වලා තියෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ඇති වෙන විට නැති වෙන විට මේක ඇති වෙනවා මේක නැති වෙනවා කියලා ඒ උදේ වය දෙක බල බලා ඉන්න කෙනෙකුගේ හිත තුළ තීතිය තියෙනවා. මේ ප්‍රීතිය ඇතිවීමට ඒ ආකාරයෙන් සමා සමාධිය දිවෙනෙන්න ඕන විදර්ශනා දිවෙනවා. ඒ නැති කෙනෙකුට මේ ප්‍රීතිය ඇති කර ගැනීම සඳහා සමාගයේ චිත තුළ තියෙනා වූ ගුණ ධර්ම ගැන මේ දක්වා සමාගයේ චිත තුළ දියුණු වෙච්ච අධ්‍යාත්මික ගුණ ධර්මයන් ගැන සිතලා සිහිපත් කරලා සතුට වෙන්නට පුළුවන්. සමාගයේ සීලය ගැන හිතලා සතුට වෙන්නට පුළුවන්. සමාගයේ දාන සම්පත්තිය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. දාග සම්පත්තිය කියලා දාණයට කියන්නේ පරිත්‍යාග සීලී භාවය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඒවා තියෙනවනේ. නැත්තම් තමයි මේ භාවනාවක නිරත වෙලා සිටිනවා. වෙනත් අයනම් සංසාර ගමනේ දිගින් දිගින් දිගට යන්නට උත්සාහ කරනවා මම මේ සංසාර දුකින් මිදීමට ගමන් කරනවා මම මේ විදිහට ධම්මයේ ඉඳලා සිටිනවා මම මේ මේ විදිහට ධම්මානුකූල ජීවිතයක් ගත කරන්න ආදී වශයෙන් සිතලා තරමක් දුරට හරි පීතිය ඇති කර ගන්නට ඕන මේක පීති එක කොටසක් තව කොටසක් තියෙනවා බුදුහාමුදුරුවෝ ඒ කොටස තමයි මේ සූත්‍රයේ දක්වන්නේ සන්තුක්ඛායම් වික්‍රේ ධම්මෝ නන්දම්මෝ සම්පුත්තාති ඉතිකෝපණේ සම්මුත්තං කිං චේතං මුත්තං ඉද බික්කේ බික්කෝ සංකතෝ හෝති ඉතේ තද ජීවන පින්ඩ පාස්සේ නාසන ජීවන ප්‍රහයන් දිලාන් පස්සේ මේ සද්ද පරික්කාරයෙන් කියන්නේ පාටිය උන්වහන්සේ ප්‍රකාශ කළා මේක බිස්සක් ගැන කතා කරනකොටයි කියන්නේ ගිහිහැටත් ඒක අදාළ වෙන මේ ශාස්ත්‍රයේ බිස්සක් ලැබෙන දේෙන් සතුට වෙන සතුටටපත් වෙන ඉතරීතර ජීවක පින්ඩ පාත සේනාසන ගිලාන පස්සේ මේ සද්ද පරික්කාර කියන්නේ ලැබෙන සිව්පසෙන් සිවුරු වලේ තේකර හරි ඒ ගෙවල් මින්න නියම සේනාසන හරි ඒත් ආදී හරි ඕනෑ දෙයකින් ලැබෙන දෙයින් සතුටු වෙන්නට පුරුදු වෙනවා මේ අය ගිහි අය තමන්ට ලැබෙන දේෙන් සතුටු වෙන්නට පුරුදු වෙන්න ඕනේ. මේකෙන් අදහස් කරන්නේ ලැබෙන දේෙන් සතුටු වෙලා මේ මේ උත්සාහයක් ගන්න නැතුව දියුණු වෙන්නේ නැතුව අත් දෙක බැඳගෙන පැත්තකට වෙලා ඉන්න කියන කතාවක් නෙවෙයි අදහස් කරන්නේ. තමාගේ ධන දාන්‍ය ආදී ලෞකික අවශ්‍ය දේවල් දියුණු කරගන්නට උත්සාහ ගත යුතුයි. ඒ උත්සාහයෙන් නිකන් එක වෙනම කාරණාවක්. නමුත් ලැබෙන දේෙන් සතුටු වෙන එක තවත් කාරණාවක්. ලද දේෙන් සතුටු වන්නවනේ. ලද දේෙන් සතුටු වෙන්නේ නැති පොත්ලයාගේ සිත තුළ අවිද්‍යාව ලෝක අවිද්‍යාව වෙන ක්ලේශ ධර්මයන් ජනිත වන්නේ. අවසවත් දුරට මේවා ලබා ගැනීමේ සංහා පිපාසාව ප්‍රයන්න ගන්නට පටන් ගන්න. ඊට අමතරව ලබ්ධයෙන් සතු නොවන පුද්ගලයාට ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්, වෛරය ඇති වෙන්න පුළුවන්, අන්නයිගේ ලැබෙන අන්නයිගේ සැප සම්පන්න කරලා ඒ ප්‍රකේදී වෛර සහගත සිටිලි, ඊර්ෂ්‍යා සහගත සිටිලි ආදී ඇති වන්නට පුළුවන්. ලබ්ධයෙන් සතු වෙන පුද්ගලයාගේ සිත තුළ ව්‍යාපාද නීවරණයක් ජනිත වන්නට පුළුවන්. ඒක නිසා මේ නීවරණ යටපත් කර ගැනීම සඳහා ලබ්ධයෙන් සතු සතුට වෙන්නට පුරුදු වෙන්නට ඕන නිවන් ගන්නට බලාපොරොත්තු වෙන කෙනා. මේවා ඇත්ත වශයෙන්ම නිවන් ලැබීමට උපකාර වන ධර්ම දෙලින්ම මේ තුලින් නිවන් ලබා දෙනවා කියලා මා කියනවා නෙවෙයි. මේවේ අඩුපාඩු තියෙනකොට නිවන් ලබා ගන්නට පුළුවන් තත්ත්වය ප්‍රමාද වෙනවා. තව තව තව තව කල් යනවා. ඒක නිසා මේ අඩුපාඩු සකසා ගැනීම ඉතාමත් සුදුසුයි. ගිය විසින් දීලා පැවිදි වුණම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි කර්මය ගැන තමගේ කර්මය ගැන සිහිපත් කරන්න. ඒ කර්මය ගැන සිහිපත් කරන මගේ කර්මයට අනුව තමයි මේ මේ දේවල් ලැබිලා තියෙන්නේ. අපි හිත සමාජ ලැබෙලා තියෙන ධන දාන සම්පත් ගැන ගෙවල් දොරවල් ඉලාන වහනේ මේ මගේ කර්මයට අනුව ලැබිලා තියෙන. ඒක නිසා මේ අඩලගු ලැබිලා තියෙන ප්‍රමාණය සතුටටපත් වෙනවා. සමාජ ලැබිලා තියෙන දෙමෝපිය සහෝදර සහෝදරයෝ නැහැදා හිතමුදු සාන්තුල්චෝ දරුවෝ මේ ඔක්කොම තමන්ගේ කර්මයට අනුව ලැබිලා තියෙන දේවල් කියලා ඒ අය කොයි ආකාරයෙන් හිතියත් ක්‍රියා කළත් සතුට වෙන්නට පුළුවන්කම දැනෙනවා අර මේකෙන් අසහනයකට පත්වන්න පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන තමන්ගේ නිරෝගී භාවය නැතුව කෙනෙකුට නිරන්තරයෙන්ම දුක් ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කරදර පීඩා ඇති වෙන්න පුළුවන් එතකොට ඒ ගැන හිතේ එක පසුතැවෙන පුද්ගලයාගේ සිත තුළ නීවරණ ධර්මයක් ක්‍රියාත්මක වන්නේ මේක මං කරන ලද අකුසල කම් වල සත්‍යයන්ට හිංසා කිරීමේ අකුසල කම් මේ විපාකයක් වශයෙන් ලැබිලා තියෙන්නේ මට ලැබිලා තියෙන නිරෝගී සම්පත් මේක මොනයි ඒක නිසා මේ අර නිරෝගී විභාවයෙන් නැතිකම ලෙඩ රෝග ආදී සුවපත් කිරීමට කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් මේක ගැන හිත හිත පසුතැවෙන එක දුක් වෙන එක තවත් දෙයක්. ඒ වගේ සමන්සතු කායික හෝ මානසික හෝ නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් හරි බාහිර වශයෙන් තියෙන කවරදයක් ගැන හිතලා ඒ ලැබෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්නට පුරුදු වෙන්න ඕනේ. මේක සතුටු වෙනකොට උපේක්ෂාව සමාගයේ සිට තුළ ඇතිවන්නේ මඳහත් භාවය. මේ මඳහත් භාවය නිවන් යාමට කිසියම් සංගයක්. විශේෂයෙන්ම සංඛාර උපේක්ෂා ඥානය කියලා ඥානයක් තියෙනවා සංස්කාරයන් කෙරේ හැම සංස්කාරයක් තියෙන මැදහත් සිටින් ඉන්නට පුළුවන් ශක්තිය දෙන්නේ ඇතිලන්නේ ඒ වගේම උපේක්ෂා සම්බොධ්ධංගය කියලා ධර්මයක් තියෙන උපේක්ෂා කියන බොද්ධංග ධර්මයේ එතකොට මේ උපේක්ෂාව නිවන් යෑමට අවශ්‍ය නංගයක්. ඒ උපේක්ෂාව නැත්නම් නිවන් ලබන්නට බෑ. නිවන් ලැබෙන අවස්ථාවේ උපේක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය තමන්ට පැහැදිලිව අත්දකින්න පුළුවන් සමාධි ප්‍රඥාව දිනු වශයෙන්ලා තිබෙනවා නම් පමණ. එතකොට මේ උපේක්ෂාව ඇති කර ගැනීමට මේ ලද්දයෙන් සතුට වීම ඉතාමත්ම අවශ්‍ය අංගයක්. නැත්නම් නොසැහැීමකටපත් වෙනවා, අත්‍යතර සත්‍යයටපත් වෙනවා, තණ්හාව තව තවත් වැඩි වෙනවා, මහානීය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ක්ලේශයන් මෙතනිට වෙනවා. මේවා සාවකාලිකව යටපත් වශයෙන් හරි කපා හරින්නට යට කර ගන්නට සිත පිරිසිදු සබා ගන්නට උපකාර වන නිසා ලද දෙයින් සතුට වීමේ තාමත්ම අවශ්‍ය කාරණා. අපි මේ ලෝකයේ තියෙන ඉස්හාම උස්සස්ම දේ තමයි ලද දෙයින් සතුට වෙනවා කියන එක. ඒක අපිට පොඩි කාලේ දෙක තුනේ කාගේ වයස් කාලේදී කියලා දුන්නේ කියන්නේ පන්ති වල ඉන්නකොට. ඒක ඇති කරගන්නේ ඇති කරගත්තාට පස්සේ ඒකේ විශාල සහනයක් තමයි ලබන්නට පුළුවන් වෙනවා. එතකොට ඕනෑම අවස්ථාවකදී සිත උපේක්ෂිතයි. අපි නම් භවනා කරන්න තැනකට යනවා කියලා එතන තියෙන ස්ථානයේ Tamanට කැමති නැති අය ඉන්නට පුළුවන්, Tamanට කැමති නැති පරිසරයක් වන්නට පුළුවන්, මත මතර පීඩිතව පීඩා ආදී ඇති වෙන්නට පුළුවන්. විවිධ දේවල් ඇති වෙනවා. මේවාදී අපේ සිත කම්පිත කරවා ගන්නවා නම් සිත ඒවා කෙරෙහි ගැටෙනවා නම් අපේ තියෙන මුලාව එතන තිබෙන්නේ. ඒක නිසා සෑම අවස්ථාවකදීම ඕනෑම දෙයක් පිළිබඳව සිත මැදහත් තබා ගන්නට පුරුදු වන්න ඒ සඳහා මේ ලද දෙයින් සතුට වෙන එක ඉතාමත්ම අවශ්‍ය අංගයක් වෙනවා. පරිවිත්තෝ විය නිදීකෙන් ඉන්නේ කෙනාට නිවන් ලබන්නට පුළුවන් නායම් ධම්මෝ සංගණිකාරාමස්ස තැනක පිරිවරාගෙන කතා බහ කර කර ඉන්න කෙනෙකුට නිවන් ලබන්නට බෑ ඉතින් මේකට තේරෙනවා කාලේ කාදැමීමක් විතර මේ විවේක ධර්ම තමයි තියෙනවා කාය විවේක චිත්ත විවේක උපදී විවේක කියලා මෙතන ඉන්න දැන් කියන මෙත් 10 12ක් අය මෙතන ඉන්නවා නම් නැත්නම් ඒ කොච්චර අපි පිරිසක් කියන මේ හැමදෙනාම දන්නේ හා නිසා මෙතන කිසිම කොච්චර පිරිසක් කියන මෙතන මේ කාය වේකේ නැතුව නෙමෙයි මොකද ඔක්කොම ලේබල් ඔක්කොම අය කරන දැන් කර්තව්‍යයක ඉඳලා තියෙන ධර්මස්වරණය කිරීමේ ක්‍රියාදාමය. ඒක ඉඳලා තියෙනවා. භාවනා කරන තැනක 200ක් 300ක් ඉඳලා කමන්න ඔක්කොම භාවනා කරන. ඒකට කාය විවේකයි කියනවා. නමුත් ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට අපිට එහෙම කාය විවේකේ ලබා ගන්න තාපහසයි. ඒක නිසා පුළුවන් තරම් දුරට මේ ඔක්කොම නිින්දට ගියාට පස්සේ නැත්නම් ගෙවල් දොරවල් මේ වැඩට ආරයට මිනිහින් ගෙවල් ගෙදර නිසල වුණාට පස්සේ මිනිහ පෙරේදත් එක්ක මට කතා කරලා මම ස්වාම පුරුෂය අපිට පුතා ඉන්නේ පිටා උදේට පිට ජොබ් එකට යනවා රස්සාවට යනවා ඊට පස්සේ මගේ ගෙදර ශූන්‍යාකාරයක් වගේ මගේ දිගටම මම භාවනාවට. එතකොට ඒක කාය විවේකයෙන් ඉතුරු ඉන්න පුළුවන්. නැත්නම් උදේ පාන්දර නැගිටිලා පස්සේ කාය විවේකයෙන් ඉන්න පුළුවන්. අනිත් අය නැති වෙලාවට. ඉතින් පුළුවන් තරම් දුරට කාය විවේකය ඇති කරගන්න ඕනේ චිත්ත විවේකය. ඊළඟට සිතේ විවිධ දේවල් හිත හිතා හිත හිතා නොයේ කරුණු අතීත ගැන අනාගත ගැන වර්තමාන ගැන ඌව හිත හිතා ඉන්නද කිව්වොත් නිවන් යන එක හුඟා ප්‍රමාදවන්ට පාන. සිතට විවේකයක් තියෙනවා. සිත නිසල වෙන්න ඕන. ඒ සිත විවේක ලැබීමට සමාධියදී ඇති නිවිස්සවන්නේ. ඊළඟට උපදි විවේක. උපදි විවේක කියනවා හතරක් තියෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අபிසංකාර උපදී, කන්ද උපදී කියලා. ඒ කියන්නේ කාම සිතිවිලි වලම පැහැගෙන පැහැගෙන හිටින කෙනාට නිවන් යන්න බෑ. ඒ වයින් වීස. හැමදාම මේ කාමයෙන් පැහැගෙන ඉඳලා කවදාවත් නිවන් යන්නට බෑ නේ. ඒක නිවන් යන එකට ප්‍රතිවිරුද්ධ එක. මායාවේ පැත්තේ එක සංසාරයේ දිග්ගස්සන්ට. ඊළඟට කෙලෙසයක්ම තමන්ගේ සිත තුළ තියාගෙන තියාගෙන ඉඳලා ඒවත් පේන්න කෙලෙස් වලට බඩට වෙලා නිවන් යන්න බෑ. ඒකත් සිත පිරිසුදු වීස එකක්. ඊළඟට අභිසංඛාර උපදී කන්දු උපදී. අභිසංඛාරික පස්සේ කියන්නේ කන්දික ඉස්සලා තියෙන්නේ. තමන්ගේ පංචස්කන්ධයන් ගැන සිත කොටින්ම කියනවා. මේක මම කියලා හිතන මගේ කියලා හිතන මේකට ඉතින් කවණ්ඩයි කොවණ්ඩයි සරසණ්ඩයි දෙත්තේ ඉඳල්වණ්ඩයි ආලේප කරණ්ඩයි දීමදින්ඩයි මේවම කර කර ඉඳ ගියොත් එහෙම ඒ පුද්ගලයාට ඉතින් නිවන් යන්නට වෙලාවක් නෑ. ඉතින් ඒවා පක්ෂණ මේ දේවල් කර කර ඉන්නත් නෙවෙයි. ඒක නිසා ස්කන්ධ ධර්මයන් උපදි ධර්මයන් බවට පත් කරගත යුතු නෑ. ඊළඟට අபிසංකාර රැස් කිරීම. නිවන් යන කෙනාට කුසල රැස් කිරීමත් උපදි ධර්මයක්. දැන් මගේ භාවනා පන්තියට ආපු කෙනෙකුට භාවනා කරගෙන යනවා මම මේ දඹදිව යන්න ඕනේ. මං කෝ ඔය දඹදිව යන්නේ කතාව නවත්තලා හරෝ භාවනා කරගන්න. ඕකෙන් ඇති වැඩන්නේ. යන්නේ ඉස්සෙල්ලා සමාන ගාණක් ඒකට සුදුසු පිළිවෙලකින් වැඩ කරන්න තියෙනවා. ඊළඟ මාස ගාණක් ඇතන දුක් විඳින. ආවට පස්සේ සමාන ගාණක් දෙද වෙලා දුක් විඳින්න තියෙනවා. අර කොම මේ කුසල් රැක් කරන්න කියලා විසංස්කාර රැක් කරන්න කියලා ඒක උපද ධර්මයක් කරලා භාවනාවේ නෑ. මම ඉතින් මෑවුවේ නෑ ගියා. සමහරක් විතර මේ හේතිය ලෙඩ වෙලා ඊට පස්සේ භාවනාවත් අඩු කරගෙන ඉවරයි. ඉතින් මොකද? ඉතින් ඒක නිසා පුළුවන් තරම් දුරට භාවනා කරපොත් කියලා ප්‍රධාන තැන දෙන්නට ඕනේ භාවනාවට. අනිත් කුසල ධර්ම කරන්න දෙපා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. භාවනාවට ප්‍රමුඛ තැන දීලා අනිත් ඒවාට ද්විතීය ස්ථානය දෙන්න. එහෙම දීලා කටයුතු කරන පුද්ගලයාට නිවන් ලබන්න පුළුවන්. ඒක නිසා විවේකී. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ විවේකී කියන එකට විවේක නින්නේන විවේක චිත්තේන විවේක පබ්බාරේන චිත්තේන. විවේක නින්නේන විවේක වේපෝණේන විවේක පබ්බාන්නේ චිත්තේන විජෝජනික පක්ෂාන්තරම් හේල කතං කත්තා හෝති. නැත්නම් උඹ දෙනේ දෝෂාරෝපණය කරන කරුණක් තමයි මෙහි තේන උඹ දෙනේ. මේක අදහස් කරන්නේ විවේකයේ නැබරෝ සිටින් විවේකයේ ගැනම හැඟීමක් ඇති සිටින් යුතුව තමන් ළඟට එන පිරිස උද්යෝජනික ප්‍රතිසංගත කන්නේ කතන් හොති. ඒ පිළිසට කතා කරන්නේ මේ අය ඉක්මනට යවන්න අදහස යටි හිතේ තියාගෙන. දැන් ඵලයල්ල දැන් ඵලයල්ල දැන් ඵලයල්ල. ගෙවල් වලට මේ ඇගේ නිවෙස් වලට මේක එනවා. ආවට පස්සේ ඇගේ හිත රිදවන්නේ නැතුව පුළුවන් තරම් දුරට කතාව කිටි කරලා තමන්ගේ විවේකේ සල්සා ගන්න ඕන. එහෙම නැති කෙනාට නිවන් යන ගමන ප්‍රමාද වෙන එක අමුතෙන් කියන්න දෙයක් නෙවෙයි. ඉතින් මම මේ බොහෝ දෙනෙකුට දැන් ඇති දැන් ඇති. එහෙනම් ඉතින් දැන් යන්න. පස්සේ දවසේ වෙන්නේ එහෙම කිව්වම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි කතා කරන්නේ. දැන් ඇති දැන් ඇති කියනවා යන්න කියනවනේ. ඉතින් මට හරිය දෙනෙක් හොඟ දෙනෙක් එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. ඒගොල්ලන් ඉතින් තේරෙන්නේ නෑ මේ මගේ අතීතයේ තියෙන මොකද්ද කියන්නේ. ඉතින් ඒකට ඒ අය දොස් කියලාත් වැඩකුත් නෑ දොස් කියනවා නේ. මේක තමයි සත්‍යය. ඒක නිසා පුළුවන් තරම් දුරට විවේකී ඇති කර ගන්නට බලන්න. ඒ විවේකී නිතු කෙනාට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේක නැත්තම් භවනා කරන්න දැන් මේක යන්නේ දන්න කරනවා භවනා කරේ නැත්නම් නිවන් යන්නට පුළුවන්. එතකොට ওই කරුණු තුන පිළිබඳව තරම් අවධානයක් යොමු නොකළත් ඊට පසුව කියන කරුණු නිවන් යාමට දෙලින්ම කරුණු. ආනන්ද විද්‍යාසයන් වූ වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස් කුසීතස් තේතිකෝපනේ සම්සන්තින් චේතම් පටිච්ච උත්තං කියලා බුදුහාමුදුරුවෝ විමර්ශනවා. අරබ්බන ලද වීරය ඇති කෙනෙකුටයි මේ නිවන් අවබෝධය එහෙම නැතුව කුසීත වූ වලස වූ පුද්ගලයෙකුට නෙවෙයි කියලා මම කිව්වේ කුමක් සඳහාද? ඒ මං කියපු පාලි පාඨයේ අදහසයි ඒ සිංහලෙන් ප්‍රකාශ කළේ. එතකොට බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. ඉද පික්කවේ බික්ඛෝ මැදෙන ශාසනයේ මහා විශ්වං අරම්භනලද වීර්යයෙන් යුතුව වාසය කරන ආරද්ධ විද්‍යෝ විරති අකුසලාන ධම්මානම් පහනාය කුසලාන ධම්මානම් උපසම්පදාය සාමවා දල්ල පරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු ඉද දෙක්කේ දෙක්කෝ ආරද්ධ විද්‍යෝ විරති එහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ ශාසනයේ වික්ෂෝ වික්ෂෝ කියන කෙන අදහස් ගන්න භාවනා කරන ඕනෑම කෙනෙක්. සිව් මරණ පිළිසකම වික්ෂෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ දන්නේ. වික්ෂෝ වික්ෂනේ උපාසක උපාසිකා කියන කොටස් හතරටම. එතකොට එවැනි කෙනෙක් භාවනා කරන කෙනෙක් අවරම්භන ලද දීර්ඝයෙන් යුත වාසය කරන අකුසලාන ධම්මානම් පහනාය කුසලාන ධම්මානම් උපසම්පදාය. කියලා කියන අකුසල් ධර්මයන් ප්‍රහාණය කිරීමට ඒ වගේම කුසල් නැති සමන් මේ දක්වා උපදවාගෙන ඇති කුසල ධර්මයන් දියුණු කර ගැනීමට අරඹන ලද වීර්යයක් තියෙනවා. ඒ වීර්යයේ ගුණාංගය ඊළඟට කියන්නේ සාම දල්ල පරක්කම අනිත්‍යත දූරෝ කුසලේසු ධම්මේසු එහෙම බුදුහාමුදුර ප්‍රකාශ කළා. දැඩි සාම සාම කියන්නේ ඉතා සද්ද කලක්, සද්ද ටිකක්, සද්ද උත්සාහයක්. දල්ල පරක්කම දැඩි පරක්කමයක්. අනිච්චිත දුරෝ කුසලේශ ධම්මේසු මේ ආරම්භන ලද දීර්ඝය අතපසු කරන්නේ නැතුව දිගටම දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ ඒක ඒක නැති වෙන්න ඉඩ නොදී දිගටම දිගටම කරගෙන යනවා. මේ හැටම උපමාවක් කියන්නේ. දැන් ওই අවුරුදු ඉස්සර තියෙනවා ලෙස්සන ගහක පොඩියක් උඩ තියලා ඒක ගන්නට කියලා තරගයක්. යම් කිසි කෙනෙක් මේ ලෙස්සන ගහේ යනකොට අපි ටිකක් දුර ගිහිලා භාගයක් දුර ගිහිලා ඒ මනුස්සයා අතයි කකුල් දෙකයි බුරුල් කරන මොකද වෙන්නේ? ආ පොහොන් මුලටම ඇදගෙන වැටෙනවා. යනවා. ඉස්සර යනවා. ආපෝ ටිකක් නැගලා ආපෝවත් දෙකයි කකුල් දෙකයි පුරුල් කරනකොට ආපෝ නැවත මුලට යනවා. ඉතින් මේ පුද්ගලයාට කවදාවත් ලෙසන ගහේ මුදුනට යන්න බැහැ. මේ භාවනා කරන පුද්ගලයන්ට ඉතින් ඔන්න ටිකක් කල් භාවනා කරගෙන යන මොකක් හරි පෞල් ප්‍රශ්නයක් වෙනානේ ගෙදර වල දොරවල් මොකක් හරි මාස ගානකට සමාජයට භාවනා කර දෙන්නවා නෑ ඒ දවසකට දෙකකට නම් ඒකේ ප්‍රශ්න නෑ කියන එක. එසේ වුණත් ඒ කුසීත වස්තුන් අටක් තියෙනවා. ඒ කියන්නේ අපි පස්සේ දවසේ කියලා දෙන්නම්. ඒකදී භාවනාව නතර කරගත යුතු නෑ මොන මොන කරදරේ ආවත්. අපි හිතමු සාධාරණීකරණය කළ දවසක් දෙකක් තුනක් නම් සම්මහරු එහෙම නෙවෙයි සම්මාන ගණන් මාස ගණන් කල් දාන මේ මේ ප්‍රශ්නාව මේ මේ කරදරාව මේවා ආවට නැතුණාට පස්සේ අපි භාවනා කරන්නම් කියලා. එහෙම කරන කෙනාට ඉක්මනට නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් අඛණ්ඩ ලෙස දිගින් දිගටම පවත්වාගෙන යන උත්සාහයක් තිබෙන්න ඕනේ. ඒ උත්සාහය නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒක නිසා ආරද්ධ විරියෝ විරති අරම්භනලද වීර්යයක් ඇතුව වාසය කරන්නට ඕනේ. ඒ කල කෙනෙකුට පමණයි නිවන් සත්‍යස්ස කරගත හැකි වන්නේ. ඒ කාරණාව අරම්භනලද වීර්යය. එතකොට මේ වීර්ය කොටස් නම් තියෙන ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා ආර අරමුමක් තියෙන්න ඕන. ආරම්භ කළේ නැත්නම් අපිට ගමන යන්නට බෑ. අර ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක අඩියකින්. ඒ කියන්නේ පළවෙනි අඩියට ඇපේ නැත්නම් ඇතැම්ම 1000ක් දිග පාරවල් කපන්න බෑ. රෝඩව තවසන් මයිල් දිගින් තේ සංස්ථය. එහෙමයි කියන්නේ. එතකොට අපි මේක අරබී නැත්නම් අපේ නිවන් යන ගමන අපි එතනම තමයි. ආරම්භන්නට ඕන. ආරම්භුවට විතරක් නෙවෙයි. එතකොට යනකොට එනවා පරිබෝධ ධර්ම එනවා. ඒ පරිබෝධ ධර්ම අපි මැඩගෙන ඉදිරියට යන්නට පුළුවන් ශක්තියක් තියෙනවා. එක්කම ධාතු කියන්නේ ඒක. ඊළඟට එනවා පරක්‍රම ධාතු. භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් අර සිංහල ප්‍රෝග්‍රෑම් උපද ආස්තෝකලේට තියෙන පළ ඇටි තුකටයි ගල් වදින්නේ කියලා. ගල් වදින්නට පටන් ගන්නවා. මායාවෙන් උදුර වෙනවා ස්වාභාවික පීඩාවලින් උදුර වෙනවා කර්ම පීඩා ඇති වෙනවා එක්ක පීඩාවලින් උදුර ඇති වෙනවා භූත අමනසෝදුරු පීඩා ඇති වෙනට පුළුවන් විවිධ ආකාරයෙන් භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙකුට එවැනි පීඩා එන එක ස්වභාව ධර්මයක් මොකද ඒවා අපි පැහැදිලිව අපි දකිනවා දන්න කාරණා අපි මේ කියන්නේ එතකොට මේ පීඩා යට කරගෙන යට කරගෙන යට කරගෙන යන්න පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕනේ. કોઈ මායාවක් මායාවේ බලේ ලක්ෂයක් නෙවෙයි කෝටියක් නෙවෙයි අසංකේයයක්වත් මම මේ මාර බලය අභිභාගන යන එක යනවා යනවා යනවාමයි කියලා. දැඩි වූ විලපයක් පරාක්‍රමයක් සිත් ධෛර්යයක් තමයි සිත තුළ ඇති කර ගන්නට ඕනේ. ඔය කොහෙවත් ඉන්න මාළියෙකුටවත් කොහෙවත් ඉන්න බෝධියෙකුටවත් කොහෙවත් ඉන්න වෙනත් වදුරකටවත් අපේ නිවන් මඟ අවුරන්නට අපි ඉඩ දෙන්නට හොඳ නැහැ. ඉඩ දුන්නොත් අපි එදාම වැටෙනවා. හරියට බුදුහාමුදුරුවෝ උපමාවක් කියනවා මෙහෙම. සාමාන්‍ය මේ හොඳ ශක්තිමත් ගලක් නම් කොච්චර හොළඟ ඈවත් ගල හෙල්ලෙන්නේ. නමුත් ওই මඩේ තියෙන පොඩි ගහක් වගේ කන්න මේක කඩාගෙන වැටෙන උලඟාවට පස්සේ එතකොට එහෙම කඩාගෙන හැරෙන පුද්ගලයාට නිවන් යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ විරිය කියන එක ඉතාමත්ම අවශ්‍ය අංගයක් සම්මා වායාමයේ කියලා දක්වනවා. විරිය සම්පෝච්ඡංගය කියලා දක්වනවා. විරිය ඉන්ද්‍රිය කියලා බදාකලා තිබෙනවා. විරිය බල ධර්මයක් කියලා දක්වලා තිබෙනවා. ඒ වගේම සත සම්පදාන වීර්ය කියලා කරුණු හතරක් වශයෙන් මේ උන්වහන්සේ පෙන්වන්න කරලා තියෙනවා සත්‍ය බෝධිපාශික ධර්ම වල. ඒ නිසා කල්පනා කරන සමාගයේ වීර්යය යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. මේ වීර්ය අතපසු කරන වීර්යයක් වන්නට පුළුවන්. ඒක නිසා විරියම් මේ දුර දෝරයන් යෝගක්ෂේ මාදී වාසනං ගච්ඡති අනිවත්තත්තං යත්ත ගම්පාන සෝචති කියලා බුදුහාමුදුරු දැක්වූ ගාතයවල තියෙන මාගේ මේ වීර්ය යන්තු පර යම් දිනකදී මාගේ අභිප්‍රාය ඉතු වෙනවාද ඒ ඉතු වෙන තෙක්ම අත් නොහැර අත් නොහැර දිගටම දිගටම කරගෙන යනවා කියන එකයි අදහස. මිනිසා මෙවැනි වීර්යයක් සමාගයේ සිට තුළ තිබෙන්නට ඕන. ඒක නැත්නම් අකුසීත වෙන්නොත් ඉමන් ලබන්නට බෑ. මේ මේකේ අඩුපාඩු සකසා ගත යුතුමයි. ඊළඟ එක උපචිත සතිස්සයන් හෝ වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ මුක්ඛස්සතිච්ඡාති ඉතිකෝපනේ සංසංකින් චේතම් පටිච්චෝස්සං ඉද බිකේ බික්ඛුල් සතිමා හෝති පරමේන සති නීපක්ඛේන සමන්නාගතෝ චිරකතම් තේචිර භාසිතම් වේසාරිතා අනුස්සවිතා මේ මොගදහාමුදුර දැක්වේ පාට ඒක විස්තර කරනකොට මේ බුද්ධ ශාසනයේ නිවන් යාමට බලාපොරොත්තු වෙන වෙනා විසින් ඒ නිවන අවබෝධ කරගත අවබෝධ කරගත හැකි වන්නේ උපක්ඛිත සති මෙලඹ සිටි සිහිය ඇති කෙනාට සම්මා සතිය දියුණු වෙලා ඇති කෙනාට අපි මේ ඇයට මේ කලින් ආපායට සම්මා සතිය තියෙන වැදගත්කම ගැන පුළුවන් තරම් කරුණු කියලා දීලා තියෙනවා සිහියෙන් එක ගෙවද්දරෝල වැඩ කටයුතු කරන්නට ඒ කියලා කියලා තියෙනවා ඒවා තවත් දුරටත් කරන්නේ නැතුව පසුපසු පසු කර කර අතපසු කර කර සිටිනවනම් මේ පාඩේවත් අහලා තේරුම් ගන්න උපට්ඨිත සතිස්සායම් මොඩික්කවේ ධම්මෝ මේ නිර්වාණ ධර්මය සාස්ත්‍රාත් කළ හැකි වන්නේ එළඹ සිටි සීය සම්මා සතිය දියුණු කරගෙන සිටියොත් පමණයි. නායම් ධම්මෝ මුක්ඛස්ස සිත් සීය දියුණු කර නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. මේව බුදුහාමුදුරුවෝ ශ්‍රීමුක පාඨ වශයෙන් දේ ශ්‍රීමුකෙන් දේශනා කළ ශ්‍රීමුක පාඨ. ඒක නිසා මේවා මේ අපි කියන ධර්ම කියලා හිතන්නට එපා. අපි පැහැදිලිව දන්නවා මේ ඇතින සත්‍යතාවය. ඒක නිසා සිහිය පුළුවන් තරම් දුරට දියුණු කරන්නට ඕන. පරමේන සති නීපක්ඛේන සමන්නාගතෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. උතුම් සති සම්පජඤ්ඤයෙන් යුත වෙනවා. මේ පරම තියෙන උතුම් කියන වචනේ ගැන අවධානය යොමු කරන්න. නිකං මුත්තක් සතියෙන් සිහියෙන් නැතුව ඔක්කොම දේවල් කරනවා තමයි ලෝකයේ තිබෙන්නේ. නමුත් සම්මා සතිය කියන එක උතුම් ධර්මයක් උතුම් සති සම්පජඤ්ඤයෙන් යුතව කටයුතු කරනවා කියන හැඟීමෙන් ඇතුව මේ මම සති සම්පන්නයෙන් සම්ප්‍රදායන්ගේ දියුණු කරගත යුතුයි කියන ඒ අදිස්ථානයේ පෙරට කරගෙන ඒ අදිස්ථානයේ ඇති කරගෙන දවසින් දවසම සතියෙන් සතියම මසින් මසම මේ සම්මා සතිය ටිකින් ටික ටිකින් ටික හරි දියුණු කරගන්නට බලන්නට ඕනේ. ඕවේ අඩුපාඩු තියෙනකොට නිවන් යන්නට බලාපොරොත්තු වෙන්නට එපා. ඒ මිනිස්සා gedara දුරේ වැඩ කටයුතු කරනකොට ඒ කරන දේටම අවධානය යොමු කරලා නැවත නැවත ඒ කර ඒ ඒ සම්මා සතියෙන් යුතුවම කටයුතු කරන්නේ ටික ටික හරි පුරුදවන්න. මේ ඇයිද කලින් ආපාය දන්නවා ඒක කරන හැටි මේ අලුතෙන් ආපාය සබා කියන්න අපිට මූණ සෝදනවා කියලා සෝදනවා සෝදනවා සෝදනවා කියලා සෝදන්න. දක්මදිනවා නම් මදිනවා මදිනවා මදිනවා කීටි අපිට සිතාදත් මදින්න. අපි හිතමු හැම කරේදී සෝදනවා නැත්නම් සබන් ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා කියලා හිතන්න. එළවලුවක් අල්ලතලක් කපනවා කපනවා කපනවා කපනවා කියලා තීපත් ගන්න ඕනේ. ඉස්ස පීරනවා නම් ඉස්ස පීරනවා පීරනවා පීරනවා කියලා තීපත් කරන්න. මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ සෑම දෙයක්ම සතියෙන් යුත සංකජඤ්ඤයෙන් යුත කළ යුතු බව බුදුහාමුදුරුවෝ විසින්ම දක්වලා තියෙනවා. ආලෝකී විලෝකිතේ සංකජානකාරී හෝති සම්මිච්ඡේ පකාරිතේ සංකජානකාරී හෝති මේලකට සංඝාටිපත්ත ජීවල ධාන්නේ සංකජානකාරී හෝති ගතේ සිටේ නිසින්නේ සත්‍යේ වාසිතේ ජාගෘතේ සත්‍යේ ජාගෘතේ සුඤ්ඤී භාවේ හෝති අම්මි. සුඤ්ඤී භාවේ සංකජානකාරී හෝති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මේ ක්‍රම සෑම ක්‍රියාවක්ම කරන විට අසිතේ සීතේ කායිතේ සංකජානකාරී සම්පජානකාරීවති කන්න බොන විට පවා සිහියෙන් යුතුව කරන්නට උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරීවති වැසිකිලි කැසිකිලි වලට යන පවා හිත මෙත පවා සිහියෙන් යුතුව කරන්නට ඒ කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා ආලෝකිතේ විදෝපසේට මේ පැත්ත බලනකොට සම්මිඤ්ඤිතේ පසාරිතේ අංගපසංග එහාට මෙහාට දිගහරින උට හපුලනකොට සංඝාටිපත්ත ජීවර ධාරණේ මේ හාමුදුරුවෝ කෙනෙක් ගැන ඒ කතා කරන්නේ කිස් මේ ගී අය ගැන කතා කරනවා ඇඳුම් පැළඳුම් අඳින විට පළඳින විට මේවා සිහියෙන් යුතුව කරන්නට ඒ කියලා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරලා තිබෙනවා. එනිසා පුළුවන් තරම් දුරට සිහිය ටික ටික ටික ටික හරි දියුණු කරගන්න බලන්න. මේක අත්‍යවශ්‍යයි. මේක අත්‍යවශ්‍ය නැත්නම් සම්මා සතිය කියලා අංගයක් ආගත්තාන්තුමාගේ දක්වන්නේ මේ බහුදෙනි කල්පනා කරන මේ පැය කාලම් භාගයක් වාඩි වෙලා ඇද්දක පියාගෙන ඔයාලි කොහොම හරි භාවනා කරාට පස්සේ ඕකෙන් නිවන් ලබන්නට පුළුවන් කියලා. මේ නිවන් ලබන්නට මුලදී ඇති කරගත යුතු මේ ගුණධර්මයේ ඇති කරගන්නේ නැතුව ඉතින් ඒ පුද්ගලයා නිවන් ලබන්න උත්සාහ කරනවා නම් මේ නිවන උගාකල් ප්‍රමාදවන්නට පුළුවන්. ඒක නිසා මේ නිසමාර්ගයේ ගමන් කරනවා නම් නිවන් අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් නෙවෙයි. ඒක ඒ තරම් අමාරු කර්තව්‍යයක් වශයෙන් මා දක්නේ නෑ. දන්නේ නෑ. දක්නේ නෑ. ඊළඟ කාරණාව උපටිච්ච සතිය ගැනයි අපි ළඟට කතා කරේ සම්මානිතත්තායමෝ වික්‍රේ ධම්මෝ නොයන් ධම්මෝ අසමානිතත්තා චේතිකෝ පණේ සම්මුත්තං චේතම් පටිච්චෝ සංහිද වික්‍රේ වික්ඛෝ විවිච්ඡීද කමිහි චපසුනි ධම්මේ කේසකප්පන්ත විචාරං විවේකං පිසකම් පටම ඥානං උපසම්පජ්ජ දීපතියාදී වශයෙන් මේ පාඩේ දිගින් දිගට කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මොකද්ද මේ සමාධිමත් සිතක් ඇති කෙනාට ඒ නිවන් අවබෝධ කරන්නට පුළුවන් වන්නේ සිත විතර වෙනවනම් නොඑක ආකාර අරමුණු කරා යනවනම් ඒ තුළින් නිවන් දකින්නට බෑ. මේ කලින් කියපු අයට මම කියපු උපමාවක් කියන්නම්. කලින් ආපු අයට කියපු උපමාවක්. අපි හිතමු පිරිසිදු වතුරක් තියෙනවා, නිසල වතුරක් තියෙනවා. මේක ඇතුලේ මණිකක් පැණි වටිනා වස්තුවක් තියෙනවා. අපිට උඩේ ඉඳලා බලුවහම මේ ඇතුලේ තියෙන දේ පේනවා. මේ වතුර බොර වෙලා තියෙනවා නම් මේ වතුර විවිධ පාට වලින් පාටවත් කරලා වර්ණවත් කරලා තියෙනවා නම් මේ වතුර සැරෙනවා නම් ওই මෝදේ රැල්ල වගේ. නැත්තම් මේ වතුර උතුරනවා නම් කැකෑ වෙනවා නම් අර ඇතුලේ තියෙන දේ අපිට දකින්නට පුළුවන් තියෙන ආකාරයෙන්ම අරල්ල ගන්නවා වගේ ගියොත් එහෙම ඇතුලේ තියෙන එක රවුමට නම් අපිට පේන්නේ මහා දිගට එකක් තියෙනවා. ඇත්ත ඇවිසකින් දකින්න බෑ. යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න බෑ. වතුර නිසල වෙලා තියෙන්නට ඕනේ, පිරිසිදු වෙලා තියෙන්නට ඕනේ. එතකොට තමයි ඒක ඇතුලේ දකින්නේ. ඒ වගේම සිත නිසල වෙලා තියෙන්නට ඕනේ, සාන්ත වෙලා තියෙන්නට ඕනේ, පිරිසිදු වෙලා තියෙන්නට ඕනේ. අර වටිනා මණිකක් වැනි මේ යථාභූත ඥාන දර්ශනයෙන් දක්නා වූ දුක්ඛ නිරෝධ සත්‍ය වැනි නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගඵල වැනි ඕනේ. ඒ මානසික පරිසිතාදී ධර්මයන් දැකීමට. එම නිසා සමාධිය අවශ්‍යයි. මේකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනකොට ප්‍රකාශ කළ ඉද දෙකේදී විවිධේ කාමී විචක්ෂේ ධම්මේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා දෙවෙනි ධ්‍යානයට යනවා තුන්වෙනි ධ්‍යානයට යනවා හතරවෙනි ධ්‍යානයට යනවා මේ වගේ පැමිණ වාසය කරනවා කියන එකයි උන්වහන්සේ පාඩේ විස්තර කරන්නේ. මේකෙන් අදහස් කරන්නේ සම්මතයක් වශයෙන් භාවනාව දියුණු කරලා පළවෙනි ධ්‍යානයේ සිටපත් කරලා නැත්නම් දෙක තුන හතර වෙනි ධ්‍යාන වලට සිටපත් කරන ඊට පසුවම මේ දෙක දෙතිය. සම්මතයේ වැඩි වෙන තුලින් ධ්‍යාන ලබන්නට පුළුවන්. කියන මුල ඉඳලම සත්‍ය විදර්ශනයේ වශයෙන් විපස්සනා භාවනාව පමණක්ම විදර්ශනා භාවනාව පමණක්ම කිරීමෙන් උනත් කෙනෙකුට ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මේ විදර්ශනා භාවනාව තුළින් ලැබෙන ධ්‍යානයේ ශක්තිමත් එකක් කියලා මා කියවා. සම්මතයෙන් ඇති කර ගන්න ධ්‍යාන වලින් මොනවද කරන්නද? කොහේ ඇතුලක පියාගෙන වාඩිලා සිතේ නිසල කරගෙන තැම්පත් කරගෙන ඔහි ඉන්න පුළුවන් ඒ අවිස්ථාන කාලය තුළ. ඇවිදින්නට බෑ, කතා කරන්නට බෑ, යමක් කරන්නට කියන්නට බෑ. සම්මර්ෂණය කිරීමක් වෙම සමර්ථනය කිරීමක් පිටේවත් කරන්නට බෑ සමතෙන් ඇති කරගත්තු ධ්‍යාන මට්ටමේ සිටගෙන. ඒ නැගිටලා තමයි ඒව කළ යුතු වන්නේ. විදර්ශනා සමාධිය එහෙම නෙවෙයි. පළවෙනි ධ්‍යානයේ පටන් අටවෙනි අරූපාවචර ධ්‍යානයේ දක්වාම සෑම ධ්‍යානයක්ම විදර්ශනා භාවනා තුනේ දබන්නට පුළුවන්. මේ ධ්‍යානයේ කිසිම ප්‍රවතිදීම සක්මන් කරන්නටත් පුළුවන් නොඑක ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විමස විමස බලන්නටත් පුළුවන්. මේ ඕනෑම ක්‍රියාවක් කරන්නට පුළුවන් ධාර්මික ක්‍රියාවක්. එහෙම කරනකොට සමාධිය කැඩෙන්නේ ඒක නිසා සමාධිය දිනු කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕන ඒ සමාධිය දිනු කර ගැනීමට එක්කෝ සමත වශයෙන් භාවනා කිරීම සුදුසුයි නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කිරීම සුදුසුයි සමහර කෙනෙකුට විදර්ශනා භාවනා කිරීමෙන් කවදාවත් ප්‍රතිඵල නොගන්නට පුළුවන් අවස්ථා තිබෙනවා දැන් මගේ භාවනා ඉගෙනගෙන නිමන්දිය රහසියක් දෙනවා මේ සෑම කෙනෙකුගේම දෙදෙනෙක් හැර අනිත් සෑම කෙනෙකුම මුලදී මුලදී සිටම විදර්ශනා භාවනා nak kelan memang dia දෙදෙනෙක් පමණයි සමතෙන් භාවනාව දියුණු කරලා ධ්‍යානවට සිතපත් කරන නිවනට සිතපත් කරගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ බොහෝ දෙනෙකුට පුළුවන්කම තියෙනවා මුලින්දලා විදර්ශනා භාවනා කිරීම තුළින් නිවන අවබෝධ කරගන්නට. විපස්සනා කුබ්බංගම සමතම් භාවේති කියලා බුදුහාමුදුරුවෝ යරහත්පත් සූත්‍රය වැනි සූත්‍රවල දක්වලා තියෙනවා. විපස්සනා පූර්වංගම වූ සමතේ භාවනා කරන දියුණු කරනවා කියන්නේ. ඒ කියන්නේ විපස්සනා භාවනා කිරීමේ සෝවාන් මාර්ගයේ පරිසෙත්තනේ මේ තම ඇති කරගත්තාට පසුව ඔහු ඔහුට පහසෙන්ම පුළුවන්කම ලැබෙනවා ඉතාම සාර්ථක සරල කාර්යයක් වෙනවා ඔහුට ධ්‍යානයක් උපදවා ගන්න එක. ඒක තමයි තව පහසු ක්‍රමයක නිසා මම කියන්නේ පුළුවන් තරම් දුරට විදර්ශනා භාවනා මුලින් ඉඳලම කරන්න දෙය කියලා. එහෙම කරනකොට යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා විදර්ශනා භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගන්නට අපිට පුළුවන් සමත භාවනාව ප්‍රගුණ කරලා ඊට පස්සේ විදර්ශනා කරන්න. අර කාලේ අපිට යන්නේ නැතුව කාලේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ ක්‍රියාදාමී තාමත් නොසුදුසු ගන්නවා. සම්මතේවත් දිනු කිරීමට කොච්චර උත්සාහ කළත් ඒකෙන් කිසිම ආකාරයෙන් අනාගතයේ මේක පාන්නේ ශක්තියක් වශයෙන් අපිට ඒක ධර්මතාවයේ කැමිනෙන්නේ. අපි ධ්‍යාන උපදවාගෙන හිටියත් ඒ ධ්‍යානයේ ලොකුදීලා තිබුණොත් මරණ මොහොතේ ඒක සිහිපත් වෙන බ්‍රහ්ම ලෝකයේ ඉපදින්න පුළුවන් එපමණයි. මේම ජීවිතයේදී ධ්‍යාන උපදවාගෙන හිටියනම් දැන් ආත්ම තුනකට විරුද්ධ ධ්‍යාන උපදවාගෙන හිටියනම් අද අපිට ඒවෙන් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ඊට අමතරව කිසිසේත් නිවන් ලබා ගැනීමට හේතු වන පාරමී කුසලයක් වන්නේ. එහෙම නෙවෙයි විදර්ශනා භාවනා භාවනා කරලා මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් අවබෝධ කරගත්තු කෙනෙක් සිටිනවා නම් ඒ අවබෝධය ඇති කරගත්තාට පසුව ඒ මේ ජීවිතයේදීම නිවන ලබන්නට අපහසු වුණත් කවදා හරි නිවන් ලබා දෙන්නට සමහරට ආත්ම 10000 ගානකට පසු හරි කමන්නේ. ඒ නිවන් ලැබීමට මේ කරන ලද කුසලයේ හේතු වෙන උපනිෂය වෙනවා. ඒක නිසා මුලින් සිටම විදර්ශනා භාවනාව කරන එකයි ඉතා සුදුසු. ඒ කතාව දැන් කියවා ඇති ඊළඟ කාරණාව පඤ්ඤුතෝ අම්බිකේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤ දුප්පඤ්ඤස්ස ප්‍රඥාවක් කෙනෙකුට නුවණ ඇති කෙනෙකුට පමණයි මේ ධර්මය දකින්නට පුළුවන්මයි. මෝඩයෙකුට මේක දකින්නට බෑ. ඒකයි ඒක කතාවේ අදහස. මේක විස්තර කරනවා මේක කිවි ඇයි කියන එක. බුදුහාමර. ඔය අපි හිතන ප්‍රඥාව නෙවෙයි මේකදී බුදුරජාණන් වහන්සේ අදහස් කරන ලබන්නේ. අපි හිතන්නේ අපි කියන්නේ සාමාන්‍ය ජනතාව හිතන්නේ ප්‍රඥාව කියන්නේ මේ සෝල් විභාග පාස් වෙලා පස්චාත් උපාධි ජීවනි තත්ත්ව පාස් වෙලා හොඳට ඉගෙන ගන්නට පුළුවන් නුවණ කියන අයට ඉතින් මෙයක් මහා නුවණක් කාර්යය කියලා කතා කරන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ. එහෙම ප්‍රඥාවක් නෙවෙයි ඒව ලෞකික ප්‍රඥා ඒක ප්‍රඥාවක් තමයි ඒ ප්‍රඥාව නෙවෙයි අවශ්‍ය ඉදලික් වේදිකෝ පඤ්ඤවාගෝති උද්‍යත්තගාමිනිය පඤ්ඤා සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛප්පේ ගාමිනියා මේකයි බුදුහාමුදුරුවෝ ඒක පාඩේ විස්තර කිරීමට ඉදිරිපත් කළ ඒ ශ්‍රී මුඛ පාඩේ. එතකොට මේකේ අදහස මේක. නෑ. මොකද්ද අඤ්ඤා හෝති ප්‍රඥාවත් වෙනවා කුමක් කියලාද උද්‍යස්ස ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ ඇතිදී නැතිදී දක්නා නුවණින් යුතු වෙනවා කුමක ඇදීම නැදීම මේ දකින්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපේ වේදනාවේ සංඥාවේ සංඛාරවල විඥානවල මේ කියන කොටස් පහේ ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මානෙනි නිවන් අවබෝධ කරන්නට පුළුවන් වන්නේ ඒක නැති කෙනෙකුට නෙවෙයි ඒකේ විශේෂාංග ඊළඟට ප්‍රකාශ කරනවා අධ්‍යාත්මික ප්‍රඥා සමන්නාව සු අරියාය ඒක උතුම් ප්‍රඥාවක් ආර්ය ප්‍රඥාවක් සාමාන්‍ය ලෞකික ලෝක සත්‍යය තුළ තියෙන සංඥාවක් නෙවෙයි. නිබ්බේධිකයි සාමත්ම වැදගත් වචනයක් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන නිබ්බේධිකයි විනිවිද දක්නා ප්‍රඥාවක්. සිතා පැතිරෙන විනිවිද දකින්නට පුළුවන් ප්‍රඥාවක්. මේ පංචස්කන්ධය ගත්තොත් මේ රූපස්කන්ධය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක නිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය ධර්මයක් මේක දුක්ඛ ධර්මයක් මේක මේ මේ හේතු නිසා හටගන්නවා මේ මේ හේතු නැතිවෙනවා මේක නැති වෙනවා ආදී වශයෙන් මේ රූපය පිළිබඳ දතේක ආකාර තියෙන ඒ සෑම එකක්ම විවිධ දක්නා ප්‍රඥාවකින් දකින්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි දේශනාව සංඥාව සංඛාර විඥාන කියන සසනාම ධර්ම මේ නාම ධර්මයන්ගේ යථා තත්ත්වයේ යථා පරිදි අවබෝධ කිරීමට සමත් විවිධ දක්නා නුවණක් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නට පුළුවන් නුවණක් තිබෙන්නට ඕනේ. මේ නුවණ සම්මා දුක්ඛ මේ දුක කෙලවර වීමට තියෙන සහපත්‍ය නුවණක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ මේ නිවන් යාමද නම් ඉදෙකේ විකෝ පංච උපාදානස්කන්ධේසු දියඥානපස්සී විහෙරති කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක බලමින් වාසය කරන්න තේ කියන එකයි ඒකාසේ ඒ පාඨයේ සිංහල සරල අදහස. අන්න ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. ඒ ප්‍රඥාව නැත්නම් නිවන් ලබන්නට බෑ. මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා මා කලින් කියවා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ සදාගෝතම් පජානාති කියලා සමාධිමත් සිතක් තියෙන කෙනෙකුටයි මේ ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවන්න්නේ. සමාධිමත් සිතකින් යුතුව තමන්ගේ ඇඟ දෙස බැලුවොත් තමයි රූපේ නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්නට පුළුවන්න්නේ. ඒ සමාධිමත් සිතින් යුතුව තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන සිත ස්කන්ධ ධර්මයන්ගේ අනි ඇතිවීම ඇති වෙන විට ඇති වෙනවයි නැති වෙනකොට නැති වෙනවයි කියලා ඒ ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මේ උද්‍යප්තගාමී අපඤ්ඤා සමන්නාගතෝ කියන කිස්සාමත්ම අවශ්‍ය කාරණාව මේ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම දැක දකා සිටින්නට පුළුවන් ප්‍රඥාව තිබිය යුතුයි. එසේ නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. එක්කෝ මේ ජීවිතයේදී නැත්නම් පෙර බවට ජීවිත නුවණැති කරගෙන තිබෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒකයි ඒ කාරණාවේ ඒ කාරණාව ගැන කියපු ඒ කරුණ ටික දැන් ප්‍රමාණවත්. ඊළඟට තියෙන කාරණාව. මේකත් ඉතාම වැදගත් කරුණක්. නිප්පංච රාමස්සායම් වික්‍රේ ධම්මෝ නිප්පංච සතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ. ප්‍රපංච කියන්නේ ප්‍රමාදයට හේනවා. සංසාරයෙන් ගැලවෙන්නට නැතුව මෙරි මෙරි ඉපදීකදී ජාතියෙන් ජාතියට භවයෙන් භවයට නැත්නම් සංසාරයේම ගමන් කර කර සංසරණේ වීමටම යොදවන ධර්ම වලට තමයි ප්‍රමාදයට හෙළන ධර්මය කියන්නේ. සංසාරයෙන් ගැලවෙන්න දෙන්නේ සංසාරේ ප්‍රමාද කරන. මේ ඔක්කොම මාර පාක්ෂික ධර්ම. මොනවද මේ මම පොත්පත් වල දක්වලා තියෙන ප්‍රධාන කරුණු දෙක ප්‍රපංච ධර්ම වශයෙන් සංහා දිට්ඨි මාන. සංහාව, වැරදි ආකාර දෘෂ්ටිය, මානෙ කියන ක්ලේශ ධර්මයන් ප්‍රපංච ධර්ම වශයෙන් පොත්වල දක්වලා තියෙනවා. ඊට වඩා ප්‍රපංච ධර්මයක් ප්‍රායෝගික වශයෙන් තියෙනවා අවිද්‍යාව නොදක්ෂන ප්‍රබෝධක. මේක තමයි සංසාරේ දිග්ගැසීමට හේතු වෙලා තිබෙන ප්‍රධානතම කාරණාව. ඒක නිසා මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඇදී කැලේ සිටින කෙනෙකුට අන්හාවෙන් මේසෝ කෙනෙකුට මානෙන් මෙතන කෙනෙකුට වැරදි ආකාර දෘෂ්ටි වලින් හිතුව කටයුතු කරන කෙනෙකුට මේ කියන්නේ පංචස්කන්ධේ නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි හොඳයි ලස්සනයි ආදී වශයෙන් සිත දිලා සිටින කෙනෙකුට ඒවා ප්‍රපංච ධර්මයන් ඒ ඇලිලා ඉන්න කෙනෙක්. ප්‍රපංච ධර්මයන් කියන්නේ බැඳලා සිටින අය. මේ මේ මින්ද්‍රාණ ධාතු අවබෝධ කරන්න සාර්ථක කරන්න දැකියාවක් නැහැ. කරලා හැකියවන්නේ නිප්පංච රාමස්ස නිප්පංච රසිනෝ මේ ප්‍රපංච නෝන ධර්ම කෙරෙහි ඇලෙන්න ඇලීමක් බැඳීමක් තියෙන කෙනෙකුට. මම මේකට කියන මේ මං ගැන කියන්න කියන කතාවක් කියලා හිතන්න දෙපා මේ අය උද්‍යෝගිමත් කිරීමට මේ අයට ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම නිසා මම මේ කාරණාව කියන්නේ නැත්නම් මං ගැන කිසිම දෙයක් මම කියන්නේ එතකොට මම මහණ වුණාට පස්සේ නොවේ සැප සම්පත් දේවල් ලෞකික දේවල් අතහැරලා මහණ වුණාට පස්සේ අතීතයේ සිටපු සිදුවිල්ලක් මම මේ කියන්නේ. උඹ මහණ වුණේ රාගය ඇති කරගන්නටවත් ද්වේෂය ඇති කරගන්නකවත් මෝහය ඇති කරගන්නකවත් නෙවෙයි. උඹ මිනිහෝ මහණුනේ විිත රාග, විිත දෝෂ, විිත මෝහ තත්ත්වයට සිතපත් කරගන්නට. මේක අවංකවම හදට කාලෙදුනාට පසුව රාග සිතිවිලි වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න දෙවෙනි පුද්ගලයේ ඉඩ දෙයිද? ද්වේෂ සිතිවිලි වලට සිත තුළ හරියන්නට ඒ පුද්ගලයා ඉඩ හරිනවද? මෝහයෙන් මුලාවන්නට ඒ පුද්ගලයා කැමති වෙනවද? මේක නෑ. එතකොටම රාග සිතිවිල්ලක්ම එනකොටම මේ හොදට ඉඳලා කාවෙන්න තියෙන උඹ ආවේ රාගයෙන් නලවනලව ඉන්නට නෙවෙයි මිනිස්සු උඹ ආවේ බීත රාග රාගයෙන් නැති කරලා තත්ියේ දෙයක් යන මොන යන්නේ කොයි පැත්තේද ඒක ඉස්ලාමික වහාම නතර කරගනිමු දේශයක් තම ඔබ මේ එක එකනට දේශ කරන්නට නෙමෙයි ආවේ ඔබ කෑලි කෑලි කප කප මරන්නට එන පුද්ගලයාට ද්වේෂයක් නැතුව මෛත්‍රී සිතක් ඇති කර ගන්නටයි මේ මානව ජීවිතය ඇතුළුන්නේ එහෙමනම් උඹ ද්වේෂයෙන් පිටරෙන් කැකෑරෙන එක හරිද? වැරදි නේද? මේ විදිහට සිතට අවංකවම අදහසක් ආවොත් එහෙම ওই කෙලෙස් ධම්ම නතර කර ගන්නවා කියන එක ඉතාම සුළු පටු කාර්යයක්. සරල කාර්යයක්. මේ අය මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. කොහොමද ඒ ගන්නේ? මම මේ යන්නේ යකප් පිළිදෙන් සෝවාන් වන්නට. සකදාගාමී නැත්නම් අනාගාමී නැත්නම් මේ ජීවිතයේ මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන් නතර කරන්න. එහෙම පුළුවන් නතරගත සංස්කාර ගමන සම්පූර්ණයෙන් නතර කරපුවා ඉන්නවා. අදත් ඉන්නවා. ඒක නිසා මෙහෙම යන කෙනාට මේ රාග දීස මෝහ පිළිස් ධර්ම සිත තුළ තියාගෙන ඕවා පැතව පැතව ඉන්න එක හරි වැඩක් නෙවෙයි. එහෙම කළොත් සංසාරෙ දිගින් දිගට යනවා මිනා නිවනට යන්නට පුළුවන් කමක් නැහැ. නිවන් අවබෝධ කරන්න හැකි කමක් නැහැ. ඒක නිසා දැන් නිරියට නම් රාගයෙන්තර ජීවත් වෙන්න බෑ. නමුත් අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ආදී එනකොටම ඔය අදහස් ගත්තොත් එහෙම සිත පිරිසුදු තබා ගන්න පුළුවන්. නැත්තම් දීසේ ගීපේදි කියලා ප්‍රවේදයක් ගීයලා මේ දීසේ නෑ කාටවත් දීසේ යන්නේ නෑ තරහවම නාපේනවා අතකට ඊර්ෂ්‍යාව කොහොනේ ඕ හැම එකක්ම දීසේම කොට ඒක නිසා දීසයක් ඇදීනකොටම ඒක සම්පූර්ණයෙන් පිරිසුදුව සබා ගන්නට පුළුවන් මේ අදහස කවා ගන්න නිප්ප පංචරාමස්ස නිප්ප පංච රතිනෝ කියන්නේ ඔකට ප්‍රමාදයට හෙළන ධර්මයන්ට විරුද්ධ අදහස් වලට කැමැතිලා ඒකට ඇලිලා වාසය කරන කෙනෙක්. එහෙම කෙනෙකුට තමයි නිවන් අවබෝධ කරන්නේ. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ඉදදික්කේ දික්කෝ පපංච නිරෝධේ චිත්තම් පක්ඛන්ද චිත්තසේද චිත්තන්දිත්තේ අධිමුච්චති කිය. මේ අධිමුච්චති කියන එක වචනේ මං කියප එක පොත්වල තියෙන්නේ මොකද්ද විමුච්චති කියලා. ඒක ඉතින් මගේ මනසට හදවතට එන්නේ අධිමුච්චටි කියලා බුදුහාමුදුරු එහෙම කියපු නිසා වීපී එන්නේ. මොකද මේක අදහස් කරන්නේ ප්‍රපංච නිරෝධය මේ ප්‍රපංච ධර්මයන් විරුද්ධ කිරීම පිළිබඳව සිත සංසිද්ධටි පිළිදෙන. පසීදටි පැහැදෙන. අධිමුච්චටි ඒකෙම දැස්සගෙන සිටිනවා. ප්‍රපංච නිරෝධේ පක්ඛණ්ඩ කියකට බහිනවා. අක්ඛණ්ඩටි පසීදෙටි පැහැදෙනවා සංකේතෙටි පිළිනවා අදිමුච්චටි ඒකේ ගැලීගෙන සිටිනවා ඕකට විමුච්චටි කිව්වොත් ඒකේ නිදහස් වෙනවා කියලා කියන්නේ තියෙනවා පංච නිරෝධයෙන් නිදහස් වෙනවා කියන කතාව එතන විශේෂ උගිනේ ඒ නිසා අපි අදිමුච්චටි කියන වචනයක් කියෝනේ තෙක්කී. හොඳයි. එතකොට ඒ විදිහට කටයුතු කරමින් තමයි නිවන අවබෝධ කරන්නේ. ඒක ගැන ප්‍රායෝගික වශයෙන් කතා කරනවා නම් නිවන මත වෙන ආකාරයෙන් මෙහි කතා කරන්න වෙන්නේ. මේ පපංච නිරෝධම් යන අධ්‍යක්ෂින තුනේ. ඒක කියන්නට දැන් අවකාශ දෙන්නේ නැහැ කාර්යයක් නේ. එතකොට ඒ ආකාරයෙන් ඒ ඇති කරගත තමගේ සිත තුළ ඇති කරගත ධර්ම අටක් බුදුජානන් වහන්සේ දේශනා කළා මේ මේ අනුපාඩු තියෙනවා නම් නිමන් යන්නට බෑ ඒකට ඉතින් මේ නිවනට දොස් කියලාවත් නිවන් මාර්ගයට දොස් කියලාවත් වැඩක් නැහැ. Tamange අඩුපාඩු තමාම සකසාගත යුතුයි. මා මුලදී කියවා අත්පි අල්පේච්ඡ භාවය ගැන බුදුහාමුදුරුවෝ කියපු එක අන්තිමට කියන්නම් කියලා. ඒ කියන්නේ මේව විස්තර කරාට පස්සේ ඒක තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා බුදුහාමුදුරුවෝ පළවෙනි විස්තර කළයි කියලා කිව්වයි කියලා තමයි ඒ පොතේ දක්වා තිබෙන්නේ. ඉතින් මම බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා ඒ විදිහට මම කරුණේ ඉදිරිපත් නොකරන බව මේ හදන්නේ. ඒක නිසා ඒක අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. බුදුහාමුදුරුවෝ මේක ප්‍රකාශ කරනවා. අපිච්ච සමහර අපිට්ඨායම් හිතේ ධම්මහායම් ධම්මමයිත්තසාති නිකෝපණිතං සංගින්දේතං පටිච්චෝත්තං ඉද බික්මේදිකෝ අපිච්චෝ සමානෝ අපිච්චෝති මං ඥානියෙන්ති නැච්චති සංකෘතෝ සමානෝ සංකෘතෝති මං ඥානියෙන්ති නැච්චති ආදි වශයෙන් දිග දිගට කියනවා අල්පේච්ඡ භාවය කියලා මම මොකටද මහණෙනි කිව්වේ දන්නවද මෙන්න මේ කරුණ සඳහා අපිච්චෝ සමානෝ ඒ මේ භික්ෂුව ඒ නැත්නම් කවුරු හරි යෝගාවචරයා අල්පේච්ඡ අර කලින් කියපුවා කියන්නේ අපිස්පමින් නුත්තයි මේ සමානී භාවයේ අනතිමානී භාවය වැඩි හිත උදුමාගෙන ආඩම්බරකම අරමේව නැතුව ඉන්න ගතිය. ඒවා ගුණ බහනා කරනකොට පිළියෙතු ගණන්යක්. එවැනි ගුණයෙන් යුත් පුද්ගලයා අපිච්චෝ සමන් ජානීයන් සින්න ඉච්ඡති. අනිත්‍යය මම අල්පේච්ඡ පුද්ගලයෙක් කියලා දැනගන්නට කැමතියි. මේකයි මේ බුදුහන් වහන්සේ බහ විතර කරනකොට සංසුප්තෝ සමානෝ සංසුප්තෝ ධම්මඥානෙහිඳු ලේච්ඡති මේ පුද්ගලයා අපිට ජීවත් වෙන්නේ අපිට ඉතින් ඉන්නේ අර කියන්නේ ලදදී සතුටේම ආදී දේ සතුට වෙන නිසා ඉන්නේ නමුත් මම මෙහෙම ලදදී සතුට වෙන පුද්ගලයෙක් කියලා අනිත් අය දැනගන්නවට කැමතියි පවිත්‍ර සමානෝ පවිත්‍ර ධම්ම ඥානෙහිඳු ලේච්ඡති විවේකයෙන් ඔහු ඉන්නට කැමති. නමුත් විවේකයෙන් ඉන්නවා භාවනා කරනවා කියලා කියන්නට එහෙම අනිත් අය දැනගන්නවට කැමති නෑ. ආරම්භ නිල්ලෝ ආරම්භනලද ඊර්වීම් මිතෝ වාසය කරනවා නමුත් මම මේ ආරම්භනලද ඊර්වීම් මිතෝයි වැඩ කරන්නේ කියලා අනිත් අය දැනගන්නට ඕකේ කිසිම ප්‍රතිකක්ෂයක් නැහැ ඕකේ දැනගන්නට කොහෙත්ම කැමැත්තක් ඊළඟට උපට්ඨිත සීයෙන් යුතුව මට සම්මාසතිය දේශ සීයම දිනුනේ කියලා Taman දන්නවා නමුත් අන්න අය මෙයාට මේ සීලයෙන් යුතුව සතිය තියෙනවා සතිය දිනු වෙලා තියෙන පොඩ්ඩලේ සතියෙන් වැඩ කරලා ඉන්න පොඩ්ඩලේ කියලා දැනගන්නවට පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ සමාහිත සමාධිය තියෙන සමාහිත ඵලයෙන් තියෙන තුන්වෙනි ධ්‍යාන කියන ඒවා නිකන් සුදු දෙයක් වෙන්නට පුළුවන්. අරූපාවචර ධ්‍යාන සුදු දෙයක් වෙන්නට පුළුවන්. ඒකේ වුවත් අනිත් අයට සමාගයේ සිට තුළ ධ්‍යාන තියෙනවායි කියලා දැනගන්නවට කිසිම රුචිකත්වයක් අභිප්‍රායක් නැත්නම් නෑ. ඊළඟට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් ගිනිවිද දකින්නට පුළුවන් පුස්තවලෝ ප්‍රඥාවක් වන්නට පුළුවන් ජවනෝ වේගෙන් ක්‍රියාත්මක කරන ප්‍රඥාවක් වන්නට පුළුවන් ඉතින් එසේ වුවත් අන්නයි මම ප්‍රඥාව තියෙන කොච්චරක් කියලා දැනගන්නත් ඔබ කැමති ගන්නෑ. ඒ වගේම නිප්පංච රාමස මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඈත් වෙලා නිප්පංච ධර්මයන්ගෙන් කැමැත්තෙන් යුතුව ඉන්නේ කිය ඉන්නේ. ඒ හිතට ලෝකයාට ඒක දැනගන්නවට ලෝකයා ඒක දැනගන්නවට කිසිම කැමැත්තක් නැහැ. මෙන්න මේකටයි මානේ මම අල්පේච්ඡතාවය කියලා කතා කරන්නේ. අද බොහෝ දෙනෙක් මම අනාගාමී ළමම රහත් කියලා කියලා ලෝකයට හයියෙන් කෑ ගහලා කියනවා නම් ඒ අය එක්කෝ මේ කරුණ දන්නේ නැත්නම් මානෙන් මත් වෙලා. එහෙම නැත්නම් බොරුවට රැවටිලා. ඒක නිසා මේ අල්පේච්ඡතාවය තමයි සිත තුළ තියෙන්න ඕනේ. මේක මතක තියාගන්න මගේ මං මම ළඟ තියෙන එකක් මම මේ කියන්නේ මගේ ළඟ තියෙන ගුණයක් අන් අය දකින්නවාට මම කැමති. එතකොට මම ළඟ මේ ගුණේ තියෙනවා කියලා අනිත් අයට මම පෙන්වන්න යන්නේ නැහැ. නැති ගුණයක් පෙන්වයි කියලා කවදාවත් සීනකින්වත් හිතන්න පුළුවන් දෙයක්. Taman ළඟ නැති ගුණයක් තියෙනවා කියන්නේ මේ අපි පුළුවන් තරම් දුරට අවංක ප්‍රතිපත්තියක පිළිපීතල කටයුතු කරනවා හල්පේසේ භාවිතද දොර තිබෙන්නට ඕන. ඒක නිසා තමන් භාවනා කරනවා කියලා නැහැට කෑගහා කියන්නට අවශ්‍ය නැහැ. තමාගේ සිත තුළ සමාධිය තියෙන ප්‍රඥාව තියෙන මේ මේ මාර්ගඵල ලැබලා තියෙනවා ඊව තියෙන ධ්‍යාන තියෙනවා කියලා නැහැට කියන්නට අවශ්‍ය කමක් නැහැ. පුළුවන් තරම් දුරට මේ අන් ඕව රහසිගතවම කරගෙන කරගෙන යන එක තමයි ඉතාමත්ම සුදුසු වන්නේ ඒක දැනගන්නට අවශ්‍ය කමක් නැහැ. ඊයේ දැනගත්තොත් එහෙම දෙන්නේ මොකක්ද දන්නවද? ඒ අය අපි දෙස උපහාසාත්මකව බලන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක සිදුවීමක් මම කියන අපේ භවනායේ දිනු කාන්තාවක් එයාගේ දුව ලස්සනට ඇවිල්ලා සැරසිලා ආවට පස්සේ ඕ අම්මේ මම ලස්සනට කියලා ඇවිල්ලා අම්මේ පුතාගේ දුව පුතා ගැන බේකේ අයියෝ මේ පාත් පංචස්කන්ධේ ගොඩක් මේ මස් ගොඩක් මේ නාම රූප ගොඩක් යෝක්‍ය මොනවද ලස්සනයි කියන්නේ කද මේ දුව පැනගෙන පැනගෙන පැනගෙන පැනගෙන පැනගෙන ගිහිල්ලා අම්මට මේ අම්මා මට ඇවිල්ලා මේ ෆැමිලි එක මහා ලොකු හපංකමක් කළා කියලා. මමත් වෙන්න. ඔබ මේ කරලා තියෙන මා සැත්ත වැඩ නෙමෙයි අපට වැඩක් නෙමෙයි. ඒ මෙයා කටයුතු කරන්න තියෙන්නේ. ඔව් ඔව් ලස්සනයි නේද? ඔය හරි ලස්සනයි කියවනම් ප්‍රශ්නේ ඉවරයි. අපි අර තමන්ගේ තියෙන ගුණධර්ම ලෝකයට කියන්නට ගියාම වෙච්ච දෙයක්. මේ අම්මා හැම වෙලාවෙම ඉතින් මේ බණම අල්ලගෙන දඟලන කෙනෙක් නේ. අන්න ඒ විදිහට කතා කරන අය කියන්නේ. සමහර කෙනෙක් කියලා තියෙනවා මේ භාවනා හාමුදුරු කට්ටෙක් කරලාගෙන මේ කොහෙද මේ කිසි දෙයක් දිනු අම් කිසියක් කාලා බොන්නෙත් නැතුව ජොලි කරන්නෙත් නැතුව අපි ඉන්නවා එහෙම මං ගැන සමහර අය කියලා තියෙනවා මොකද දන්නවද මේ තත්ත්වයට මං ගැන මොනවා කියවත් මට ඇති වැඩ නැහැ යම් කෙනෙක් විවේචනය කළත් ඒක ඒ අයගේ එකක් මගේ නෙවෙයි. යම් කිසි කෙනෙක් ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව ඒ අයගේ එකක් මගේ නෙවෙයි. යම් කිසි කෙනෙක් නිඳා කළත් ඒ නිඳාව ඒ අයගේ විනා මගේ නෙවෙයි. කොහෙවත් යන දේවල් මම මගේ කියලා මම ගන්නෑ. ඒක නිසා ඕන දෙයක් ඕන දෙයක් වුණාට ඒක මට ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් මේ විදිහට මේ අල්පේච්ඡ භාවය සමාජයේ සිට තුළ නැතිවොත් එහෙම අපි වාසය කරන අසුරු කරන සමාජය බොහෝම දුස්සීලයි. ඒක තේරුම් ගන්න දුස්සීලෝ කී බහුජනෝ බොහෝ දෙනා දුස්සීල. ඒක ඒක නිසා බොහෝ දෙනෙක් භාවනා කරන අය නෙවෙයි මේ අල්පේස භාවයක නිසා මේ සාමත්ම වැදගත් ගුණාංගයක් කියලා එකත් එකතු කරගත යුතු වෙනවා. මේ ආකාරයෙන් සමාගයේ සිට යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒක එකතු කරගත යුතුයි. මේ දක්වා කියපු කරුණවල පිටිසාරාංශය දැන් කියලා මේ දේශනාව අපි මෙන්න කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ නිවන් යාමට සමාගයේ සිට තුළ යම් කිසි විපර්යාසයක් ඇති කරගත යුතුයි නැත්නම් යම් කිසි ගුණධර්ම අටක් ඇති කරගත යුතුයි. ඒ ගුණධර්ම අටයි ටික ටික අපි විස්තර කළේ ධර්ම සරල විදිහට ධර්මක් සිටිනවා. දීර්ඝ වශයෙන් විස්තර කරේ නැහැ. එතකොට ඒකේ මොනවද අපි කතා කරේ? අල්පේච්ඡ භාවය තිබෙන්නට ඕන. ඊළඟට සතුට තියෙන්න ඕන. පවිවිත් විවේකය තියෙන්න ඕන. ඊළඟට අරඹන ලද දීර්ඝය තියෙන්න ඕන. ඊළඟට සිතේ සමාධි මේ කතිය තියෙන්න ඕනේ. සමාධිය තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ කෙලෙස් නැති කිරීමේට කැමැත්ත ප්‍රතිකර්ෂයක් තියෙන්නට ඕන කෙලෙස් වල තියෙන ඇලීම අයින් වන්නට ඕන. එහෙම ඇලීම අයින් කරගත්තේ නැත්නම් මේ කෙලෙස් වල පැටලි පැටලි සිටින අර පැණි කැලියට වැටුණු ඇඹලෙවවා. එහෙම කටයුතු කරලා නිවන් යන්නට බෑ. මේ කරුණු අටේ යම් යම් අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු සකසා ගන්නට බලන්න. එහෙම සකසාගෙන භාවනා කරාට පස්සේ ඒකෙන් විශේෂ ප්‍රතිඵල ඉතා ඉක්මනින් ගන්නට පුළුවන්කම ලැබේවි. එසේම ගන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව දැන් නිම කරන්නවා. දෙවියන් අපිටින් දෙන ආකාශත්තාදී බුම්මට්ටා දේවානාගා මහින්දතා පුඤ්ඤන්තං මොදිත්තා චරණ ලක්ෂණ සාසනං ආකාශත්තාදී බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං යම් ලක්ඛන්ද දේශනං ආකාශත්තාදී බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිත්තා චරණ ලක්ෂණ මම් පලන්ති ශාසනය කන්නේ විනා පුණ්‍ය කම්මේන මම මේ භාග සමාගමෝ සපන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං සමක්ඛ්‍යා වානුවන්තෝ සම්බදපා පමිච්ඡති මේකම සීලං ගතව සත්‍යය මෙයාගේ මෙලව හප්පසල් සේවා කර්මයක් බසල් සේවා පහත්නී පදිනිවනේ සල්සීම ගම ඒක සල්සේ සුපනිස්ස වේවා දේවාදන සීලස නික්ඛං අද්ධාකතාය නෝතතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනීවතේ सर्वणि पान् सम्पत्ति विनाति समिञ्जतु